ආයුබෝවන් අද අපි ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ එන අබේරාජ කුමාර සූත්‍රයේ හරිම රසවත් ඒ වගේම ගැඹුරු කාරණයක් ගැන කතා කරන් ගයන්නේ. ඔව්. මේක අබේරාජ කුමාරයා සහ බුදුරජාණන් වහන්සේ අතර සිද්ධ වෙන සංවාදයක්. හැබැයි මේකට මූල පුරන්නේ වෙන කෙනෙක්. හරි. ඒ කවුද? කවුද මේකට මුල පුරන්නේ? ඊ තමයි නිගණ්ඨනාත පුත්‍ර. එතුමා ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ශාස්ත්‍රවරයෙක්. අහහ. නිගණ්ඨනාත පුත්‍ර. එතුමා මොකද කරන්නේ? එතුමා අබේ රාජකුමාරයාට යෝජනාවක් කරනවා කියනවා ගිහින් ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න. මෙන්න මේ විදියට අහන්න කියලා උපදේශකුත් දෙනවා. හ්ම්. මොකද මේ ප්‍රශ්නේ අයියේක විශේෂ ප්‍රශ්නේ තමයි තථාගතයන් වහන්සේ අනුන්ට අප්‍රිය වෙන අමනාප වෙන වචන පවසනවාද නැත්ද කියන එක. හ්ම්. ඒක අහනකොට සරලයි වගේ පෙනුනාට ඒකේ යටි අරුතක් තියෙන පාටයි නේද? ඔව්. ඒක තමයි නිගණ්ඨ නාථපුත්‍රගේ උපාය. එයා කියනවා බුදුන් වහන්සේ "ඔව් මම අප්‍රිය වචන කියනවා" කියලා උත්තර දුන්නොත් ආ එතකොට අහන්න ඕන මොකද්ද? අහන්නලු. එහෙනම් ඔබ වහන්සේත් පෘථග්ජන අපිත් අතර තියෙන වෙනස මොකද්ද? අපිත් අප්‍රිය දේවල් කියනවනේ කියලා. හරි. එළම කිව්වොත් හිර වෙනවා. එතකොට නෑ. මම අප්‍රිය වචන කියන්නේ නෑ කිව්වොත්. එතකොට අහන්නලු. එහෙනම් ඇයි Tamangeema ඥාති සහෝදරයා වුණු දේවදත්ත ගැන එයා අපාගාමි ආයි කවදාවත් ගොඩ එන්න බෑ, පිළියම් කරන්න බෑ කියලා ඒතරම් තදින් කිව්වේ ඒක දේවදත්තට අප්‍රිය වුණා නේද කියලා. ඒකනේ දෙපැත්තෙම උත්තර දෙන්න බැරි විදියට හිර කරන ප්‍රශ්නයක්. හරියට අර කියමනක් තියන්නේ ඔව් සූත්‍රයේම කියනවා දිගන්ට නාතක පුත්‍ර හිතුවේ මේ උබතෝ කෝටික ප්‍රශ්නේ හරියට උගුරේ හිරවුණු යකඩ ගුලියක් වගේ. ගිලින්නත් බෑ එළියට දාන්නත් බෑ. ගෝතමයන් වහන්සේ මේකට අනිවාර්යයෙන්ම හිර වෙනවා කියලා. ඉතින් අබේ රාජකුමාරයා මොකද කරන්නේ? එයා මේක අහනවද? ඔව්. එයා ඊළඟ දවසේ බුදුරජාණන් වහන්සේට දානයකට ආරාධනා කරනවා. එයාගේ මාලිගාවට වැඩම කරවලා දානේ වළඳවලා ඉවර වුණාට පස්සේ හරිම ගෞරවයෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය කොහොමද? උන්වහන්සේ එකපාරටම උත්තර දෙන්නේ නැහැ. ඒක තමයි විශේෂම දේ. උන්වහන්සේ කියනවා රාජකුමාරයා ඔරි කාරණය ගැන එකෙල්ලේම දී හැකි පිළිතුරක් නැහැ කියලා. ආ ඒ කියන්නේ ඔව් හෝ නෑ කියන උත්තරයක් නෙමෙයි මුලින්ම දෙන්නේ. හරියටම. ඒ වෙලාවේ අබේ රාජකුමාරිය පුදුම වෙනවා. මොකද නිගණ්ඨනාත පුත්‍ර කියලා තිබුණේ අනිවාර්යෙන් ඔව් හරි නෑ හරි කියයි කියලා. ඉතින් එයා ඒ පුදුමෙන් මොකද කරන්නේ? එයා කියනවා ස්වාමිනී අද නම් නිගණ්ඨියෝ පෙරදුනා. ඔබ වහන්සේ එකෙල්ලේ උත්තරයක් නෑ කිව්වනේ කියලා අර සම්පූර්ණ සැලැස්ම බුදුන් වහන්සේට විස්තර කරනවා. නිගණ්ඨනාත පුත්‍ර මෙහෙම කිව්වා මෙහෙම උගුලා කැටෙව්වා කියලා ඔක්කොම කියනවා. එතකොට තමයි බුදුන් වහන්සේ පැහැදිලි කිරීම පටන් ගන්නෙ. ඔව්. එතකොට උන්වහන්සේ අභේරාජ කුමාරයාගෙන්ම ප්‍රශ්නයක් අහනවා. ඒ වෙලාවේ අභේරාජ කුමාරයාගේ ඔඩොක්කුවේ පොඩි බිලින්දෙක් ඉන්නවා. හරිම ලස්සන අවස්ථාවක් ඒක. ඔව් උන්වහන්සේ අහනවා රාජකුමාරයා ඔබේ ඔඩොක්කුවේ ඉන්න මේ සිඟිති දරුවා නොසෙලකිල්ලෙන් හරි නොදැනුවත්කමෙන් හරි ලී කැබැල්ලක් හරි ගල් කැටයක් හරි කටේ දාලා ගිලලා උගුරේ හිර කරගත්තොත් ඔබ මොකද්ද කරන්නේ කියලා. හ්ම් ඒක හිතාගන්න තමාරු තත්වයක් නේ. අබය රාජකුමාරයා මොකද්ද කියන්නේ? අබය රාජකුමාරයා කියනවා ස්වාමිනී මම කොහොම හරි ඒක එළියට ගන්නවා. දරුව ඇඬුවත් උගුර තුවාල වෙලා ලේ ගැලුවත් මම අමාරුවෙන් හරි ඒක අයින් කරනවා කියලා. ඇයි ඊළම කරන්න කියලා අහුවම. එතකොට කියනවා ස්වාමිනී වෙන මොකක්වත් නිසා නෙවෙයි මගේ දරුවා කෙරෙහි තියෙන අනුකම්පාව නිසා කියලා. ආ අන්න ඒක තමයි බුදුන් වහන්සේටත් ඕන උනේ අහගන්න නේද? හරියටම ඒ උත්තරය අරගෙන බුදුරජාණන් වහන්සේ ඒ උපමාවම පාවිච්චි කරලා තමන් වහන්සේ වචන භාවිත කරන ආකාරය පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම තමයි අර කරුණු 6 හරහා එන්නේ. ඔව්. උන්වහන්සේ පෙන්නලා දෙනවා කරුණු 6ක්. ඒක හරියට චෙක් ලිස්ට් එකක් වගේ. අපි ඒකක බලමුද? පළවෙනි එක මොකද්ද? හරි. පළවෙනි එක යම් වචනයක් අසත්‍ය නම් අනර්ථකාරී නම් ඒ කියන්නේ ප්‍රයෝජනයක් නැත්නම් ඒ වගේම අනුන්ට අප්‍රිය අමනාපයි නම් තථාගතයන් වහන්සේ ඒ වචනය පාවිච්චි කරන්නේ නැහැ. හරි. බොරු වැඩක් නැති අනිත් ඇයට අප්‍රිය දේවල් කියන්නේ දෙවෙනි එක දෙවෙනි එක යම් වචනයක් සත්‍ය වුණත් ඒක අනර්ථකාරී නම් ඒ කියන්නේ අහන කෙනාටවත් කාටවත් ප්‍රයෝජනයක් නැත්නම් ඒ වගේම අනුන්ට අප්‍රියයි අමනාපයි නම් ඒ වචනයත් තථාගතයන් වහන්සේ පාවිච්චි කරන්නේ නැහැ ඒ කියන්නේ ඇත්ත වුණත් වැඩක් නැත්නම් සහ අප්‍රිය නම් මේකත් කියන්නේ නැහැ ඔව් දැන් තුන්වැනි එක තමයි වැදගත්ම තැනක් ඒ මොකද යම් වචනයක් සත්‍ය නම් අර්ථ සහිත නම් ඒ කියන්නේ ප්‍රයෝජනවත් නම් නම් නමුත් අනුන්ට අප්‍රියයි අමනාපයි නම්. ආ මෙතනදී තමයි අර දේවදත්තගේ කාරණේ ආදාළ වෙන්නේ නේද? ඔව්. ඒ වගේ අවස්ථාවකදී තථාගතයන් වහන්සේ ඒකේ පවසන්න සුදුසු කාලය මොකක්ද කියලා දන්නවා. ඒ සුදුසු කාලය බලලා ඒ වචනේ පවසනවා. අප්‍රිය වුණත් ඇත්ත සහ වැඩක් තියෙනවා නම් වෙලාව බලලා කියනවා. හරි. හතරවෙනි කාරණය. හතරවෙනි එක යම් වචනයක් අසත්‍ය නම් අනර්ථකාරී නම් හැබැයි අනුන්ට ප්‍රියයි මනාපයි නම්. ඒ කියන්නේ බොරු වැඩක් නැති ඒත් මිනිස්සු අහන්න කැමති දේවල්. අපි ඕන තරම් දකිනවා නේම දේවල්. ඒකනේ. ඒ වගේ වචනත් තථාගතයන් වහන්සේ කවදාවත් පවසන්නේ නැහැ. හරි. පස්වෙනි එකේ? පස්වෙනි එක. යම් වචනයක් සත්‍ය වුණත් අනර්ථකාරී නම් වැඩක් නැත්නම් ඒත් අනුන්ට ප්‍රියයි මනාපයි නම්. ඒ කියන්නේ ඇත්ත ඒත් වැඩකට නැති හැබැයි මිනිස්සු අහන්න ආස කතා. ඕපාදූපු වගේ වදේ. සමහර විට ඒ වගේ දේවලුත් තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ. හරි. දැන් අන්තිම එක 6 වෙනි කාරණය. 6 වෙනි එක. යම් වචනයක් සත්‍ය නම් අර්ථ සහිත නම් ප්‍රයෝජනවත් නම් ඒ වගේම අනුන්ටත් ප්‍රියයි මනාපයි නම්. ඒ කියන්නේ ඇත්ත වැඩක් තියෙන අහන්නත් ආසහිතන දෙයක්. ඔව්. ඒ වගේ අවස්ථාවකදීත් තථාගතයන් වහන්සේ ඒක පවසන්න සුදුසු කාලය කුමක්ද කියලා දන්නම ඒ සුදුසු කාලය බලලා ඒ වචනය පවසනවා. ඒ කියන්නේ හැමදේම හොඳ වුණත් වෙලාව බලනවා කියන එක. ඔව් මොකද සමහර වෙලාවට ඇත්ත අර්ථවත් ප්‍රිය වුණත් ඒ මොහොතේ එක කියන එක සුදුසු නැති වෙන්න පුළුවන්. ඒ නිසා කාලෝචිත බව හරිම වැදගත්. ඉතින් මේ කරුණු හයම බැලුවම පේනවා තීරණය පදනම් වෙන්නේ ප්‍රධාන කාරණා කීපයක් මත. සත්‍යතාව, අර්ථවත් බව, ප්‍රිය අප්‍රිය බව සහ කාලය. නේද? හරියටම. ඒ වගේම මේ හැම තීරණයකටම යටින් දිවෙන තව දෙයක් තියෙනවා. ඒ තවයි අර අබය රාජකුමාරයා දරුවා ගැන කියපු අනුකම්පාව. ඔව්, මහා කරුණාව. බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක්ම කරන්නේ අර දරුවාගේ උගුරෙන් ලේ ආවත් කටුව අයින් කරනවා වගේ සත්වයන් කෙරෙහි තියෙන අප්‍රමාණ අනුකම්පාව නිසාමයි. අප්‍රිය වුණත් සත්‍ය සහ අර්ථවත් දේ කියන්නේ එයාලට යහපතක්ම වෙන නිසා. ඒ පැහැදිලි කිරීම ඇත්තටම හරිම ගැඹුරුයි. නිගණ්ඨ නාථපුත්‍රගේ උගුලෙන් සම්පූර්ණයෙන්ම මිදෙනවා විතරක් නෙවෙයි ඊට වඩා එහා ගිය දහම් කරුණක් මෙලෙට එනවා. ඒකනේ. ඉතින් මේ ටික ඇහුවම අබේ රාජකුමාරයා පැහැදෙනවා. හැබැයි යාට තව ප්‍රශ්නයක් මතුවෙනවා. ආ තවත් ප්‍රශ්නයක්. ඒ මොකක් ගැනද? ඒ බුදුන් වහන්සේගේ ප්‍රඥාවේ ස්වභාවය ගැන. එයා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ළඟට පඬිතයෝ, ක්ෂත්‍රියෝ, බ්‍රාහමණයෝ වෙනත් ශාස්ත්‍රූරු එහෙම ඇවිත් ගැඹුරු ප්‍රශ්න අහනකොට ඔබ වහන්සේ ඒවට උත්තර දෙන්නේ කලින්ම හිතලා ලෑස්ති කරගෙන සූදානම් වෙලා ඉඳලාද එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ අහන මොහොතේදීම නුවණ පහළ වෙලා ඒ කියන්නේ ප්‍රතිභානෙන් ඒ වෙලාවටම උත්තර මතුවෙනවද කියලා. ඒකත් හරිම වැදගත් ප්‍රශ්නයක් නේ. බුද්ධිය ක්‍රියාත්මක වෙන විදිහ ගැන ප්‍රශ්නයක්. ඕ මේකටත් බුදුන් වහන්සේ උත්තර දෙන්නේ කෙලින්ම නෙවෙයි තවත් උපමාවකින්. ආයත උපමාවක්. ඕ උන්වහන්සේ අභයරාජ කුමාරයාගෙන් අහනවා මොකද අබේරාජ කුමාරයා රත ශිල්පය ගැන, ඒ කියන්නේ අශ්වරත හදන එක, ඒකේ කොටස් ගැන හැම හොඳටම දන්න කෙනෙක්. හරි. ඉතින් මොකක්ද අහන්නේ? උන්වහන්සේ අහනවා රාජකුමාරිය කවුරු හරි ඔබෙන් නැවිත් රතේක විවිධ කොටස් ගැන ඇහුවොත් උදාහරණයක් විදිහට මේකට කියන්නේ මොකක්ද මේක හදලා තියෙන්නේ මොන වයින්ද මේකේ කාර්ය මොකක්ද වගේ දේවල් ඇහුවොත් ඔව් ඔබ ඒවට උත්තර දෙන්නේ කලින්ම මේ මේ ප්‍රශ්න හයි කියලා හිතාගෙන උත්තර ලෑස්ති කරගෙන ඉඳලාද? එහෙම නැත්නම් ඒ අහන වෙලාවෙම ඔබේ දැනුමෙන් ඔබේ දක්ෂතාවෙන් උත්තර පහළ වෙනවද කියලා? අබේරාජ් කුමාරයා මොකද කියන්නේ? එයා රත ශිල්පියෙක්නේ. එයා කියනවා ස්වාමිනී මම රත ශිල්පය ගැන හසල දැනුමක් තියෙන කෙනෙක්. රතේ හැම අංගයක් ගැනම ඒකේ නියම ස්වභාවය ගැන මම හොඳටම දන්නවා. ඒ නිසා කවුරු හරි මොන කොටස ගැන ඇහුවත් ඒකට අදාළ උත්තරය මට ඒ මොහොතේම පහළ වෙනවා. ඒක කලින් ලෑස්ති වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒ දැනුම මට තියෙන නිසා નિરાයාසයෙන්ම උත්තරේනවා කියලා. ඒ කියන්නේ ආ පිළිගන්නෝ ඒක ප්‍රතිභානයක්. ඒ වෙලාවේ මතුවෙන නුවණක් කියලා. හරියටම අන්න ඒ උත්තරය අරගෙන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැන පැහැදිලි කරනවා. කොහොමද ඒක කරන්නේ? උන්වහන්සේ කියනම රාජකුමාරය අන්න ඒ වගේම තමයි තථාගතයන් වහන්සේ විසින් මේ ධර්ම ධාතුව, ඒ කියන්නේ මේ ලෝකයේ මේ සකල විශ්වයේ පවතින යථා ස්වභාවය, දේවල් වල ඇත්ත ඇති සැටිය, හේතුඵල දහම ඒ සියල්ල පසක් කොට අවබෝධ කරගෙන ඉන්නේ ඒ ධර්ම ධාතුව මුළුමනින්ම අවබෝධ කරලා තියෙන නිසා කවුරු හරි එවිත් මොනම ප්‍රශ්නයක් ඇහුවත් ඒකට අදාළ උත්තරය, ඒකට ගැළපෙන විග්‍රහය තථාගතයන් වහන්සේට ඒ මොහොතේම නුවණින් වැටහෙනවා. ඒක කලින් සූදානම් වෙන දෙයක් නෙවෙයි. අර රත් ශිල්පියාට රතේ ගැන තියෙන සම්පූර්ණ දැනුම නිසා උත්තර පහළ වෙනවා වගේ සම්බුද්ධත්වයෙන් අවබෝධ කරගත් ධර්මයේ නිසා තථාගතයන් වහන්සේටත් ඒ මොහොතේම නුවණ පහළ වෙනවා කියලා. ඒක අදාහගන්නත් බැරි තරම් ගැඹුරු පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ බුද්ධිය කියන්නේ තොරතුරු ගබඩාවක් නෙවෙයි යථාර්ථය අවබෝධ කරගත්තම ඇතිවෙන නිර්වුල් දැක්මක් කියන එක. ඇත්තම. ඒක ප්‍රතිභානයක්. ඒ කියන්නේ දැනුමෙන් එහා ගිය ගැඹුරු අවබෝධයෙන් උපදින නුවණක්. ඉතින් කලින් උත්තර හදාගෙන ඉන්න ඕන කමක් නැහැ. මොකද ධර්මයේම මනාව අවබෝධ වෙලා තියෙන නිසා. ඉතින් මේ මුළු සංවාදයේම ගත්තම අබේරාජ කුමාර සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා කාරණා දෙකක්. එකක් තමයි බුදුන් වහන්සේගේ වචන භාවිතයේ තියෙන සත්‍යවාදී බව, අර්ථවත් බව, කාලෝචිත බව සහ ඒ සියල්ලටම යටින් තියෙන මහා කරුණාව. ඔව්. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි උන්වහන්සේගේ අසමසම ප්‍රඥාවේ ස්වභාවය. ඒක කලින් ලෑස්ති කරගත්ත දෙයක් නෙවෙයි. ධර්මයේ පිළිබඳ පූර්ණ අවබෝධයෙන් ඒ මොහොතේම පහළ වෙන ප්‍රතිභානයක් කියන එක. මේ සියල්ල අහලා අබේ රාජකුමාරයාට මොකද හිතෙන්නේ? එයා පැහැදෙනවද? අනිවාර්යෙන්ම. එයා කොයිතරම් පැහැදෙනවද කියනවනම්, එතනදිම කියනවා ස්වාමිනී, ඔබ වහන්සේගේ මේ දේශනාව හරිම අසිරිමත්. හරියට වහපු දෙයක් ඇරියා වගේ, මම් මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ, අඳුරේ පහනක් දැල්ලුවා වගේ මට මේ ධර්මේ පැහැදිලි වුණා. ඒ නිසා මම අද පටන් දිවි ඇතිතෙක් බුදුන් වහන්සේත් ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝරත්නියත් සරණ යනව මාව උපාසකයෙක් හැටියට පිළිගන්න කියලා. ඒ කියන්නේ නිගණ්ඨ නාථපුත්‍රගේ උගුල අන්තිමට කෙලවර වෙන්නේ අබේ රාජකුමාරයා බුදුසසුනේ උපාසකයෙක් බවට පත්වලා. ඔව්. උත්සාහ කළේ බුදුන් වහන්සේව අමාරුවේ දාන්න ඒත් ප්‍රතිඵලය උනේ අභයරාජ කුමාරයා සත්‍ය අවබෝධ කරගෙන තෙරුවන් සරණ යාම. මේ කතාවෙන් අපිටත් ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි නේද විශේෂයෙන්ම අපේ එදිනෙදා කතා බහ sannivedana ගැන හිතද්දී. ඇත්තමම අපි කතා කරන දේවල් කොච්චර දුරට සත්‍යද කොච්චර දුරට අර්ථවත්ද ප්‍රයෝජනවත්ද අපි අනුන්ගේ හිත්‍රිදෙන විදිහට ඒත් ඇත්තසා වැඩක් තියෙන දෙයක් කියන්න ඕනි නම් ඒකට සුදුසුම වෙලාව බලනවද එහෙමත් නැත්නම් නිකම්ම කියලා දානවද? හ්ම් ඒ වගේම නිකන් මිනිසුන්ව සතුටු කරන්න බොරු කියනවද? ඇත්ත වුණත් වැඩකට නැති කතා කියමින් කාලය නාස්ති කරනවද? මේවා ගැන හිතන්න ඕන කාරණා. ඔව්. ඒ වගේම අර අනුකම්පාව කියන එක. අපේ වචන පාවිච්චි කරද්දී අනිත් කෙනා ගැන පොඩි හරි අනුකම්පාවක් හිතේ තියාගෙන කතා කරනවද? වචනයක් කියන්න කලින් ඒකෙන් වෙන්න පුළුවන් බලපෑම ගැන පොඩ්ඩක් හිතන එක කොච්චර වටිනවද කියලා මේ සූත්‍රයෙන් අපිට මතක් කරලා දෙනවා. ඇත්තට මේක හරිම වටිනා පණිවිඩයක්. අපි හැමෝම අපේ වචන ගැන තව ටිකක් හිතන්න පෙළඹෙනවා නම් ඒකෙන් ලොකු වෙනසක් වෙයි. ඒකනම් සහතිකයි. මේ වගේ සූත්‍ර දේශනාවලින් ලැබෙන ගැඹුරු පාඩම් අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් නම් ඒක තමයි නියම ප්‍රයෝජනය.